හෝති සෝද සුද්ධං මච්ඡදාති ඉතින්ය ලොකු ස්වාමීන් වහන්සේවරක් සදා පූජනීය වදනීය මා සංග්‍රහණ අවසරයි සදා සම්පන්න උන්නතයි තුමත් ස්වාමීන් වහන්සේ අද දවසේදී ඉතාමත්ම වටිනා අපි හැමදෙනාම ලැබපු මනුෂ්‍ය ජීවිතය අපි හැමදෙනාම ලැබපු පැවිදි ජීවිතය ශිෂ්‍ය වෙන වටිනා අර්ථයක් සම්පාදනය කරගන්න පුළුවන් අතිශයම වටිනා දහම් කරුණු ටිකක් මම කියලා දෙන්න උත්සාහවත් වෙනවා අපි තුන්වස් ස්වාමීන් වහන්සේලා විතුන් තුනක් ඉතාමත්ම වමනාවෙන් මේ දේශනාව මේ කාරණාතික ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. මොකද අද මම කියලා දෙන කාරණාතික ගොඩාක්ම සිවුම් ටික. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේට වැටුණාලු මම මේ දැනගත්ත අවබෝධ කරගත්ත ධර්මය හරි සියුම් හරි ගැඹුරුයි මේ ලෝකයට මම මේ ධහම දේශනා කරන්න හැදුවොත් මේ ලෝකයා මට තේරුම් ගන්න එකක් නෑ මට වෙහෙස දිනස පවතී කියලා මන්දේ සහය බවට පවා හරුණා කියනවා. පස්සේ මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් තථාගතයන් වහන්සේ බුදු නුවණින් ලෝක බැලුවාම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අයත් ඉන්නවා කියලා දක්වා ධර්ම දේශනා කළා. ඒ වගේම අපි අහලා තියෙනවා සමහර විටක ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා කියලා දැකලා තථාගතයන් වහන්සේ යුතුම් ගණන් දුර වදිනවා. ඒ වදින අතර මඟ දෙපසේ 3000ක් නම් පහු වෙනවා ඇද්ද බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ කෙලස් වශයෙන් මූණ බලලා කටයුතු කරන උත්තරම නෙවෙයි නමුත් මේ ධර්මය හැම කෙනාටම උරුත්තු දෙන්නේ නැහැ බොහෝම සියුම් නුවණක් තියෙන හඳවා කියන අර්ථය තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට විතරයි තේරුම් ගන්න පුළුවන් කියලා තියෙන නිසා ඒ රූප සම්පත්තිය ණය හොයාගෙන යනවා. ඒක මම මෙතෙන්ට මතක් කළේ ඒ බුදුරජාණන් වහන්සේ බොහෝම සියුම් ගැඹුරයි කියලා කියපු ඒ ගැඹුර ඒ විදිහටම අද දවසේදී මේ දේශනාව තුළත් අන්තර්ගත වෙයි. ඉතින් එකක් හරි අපි හිත එහාට මෙහාට කොළොත් හිතේ හිතේ නොයෙක් නොයෙක් විතරක උපද්දෝ මේ කතා කරන දේ තේරෙන්නම නැති අපිට අද මේ කතා කරන ධම් ටික තේරුණොත් මම හිතනවා අපේ නිවීම අපේ නිදීම දැන දැනම මේ ජීවිතයේදීම නුබෝ දවසක සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයි කියලා එච්චර වටිනා ධර්මයක් මම අද කියලා දෙන්න හදා. අපි මේ දීර්ඝ සංසාරේ යන ගමනේදී ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ ඕනතරම් පළ වෙන්න ඇති. අනිත්‍යාත්ම භාවයක් නෙමෙයි. මිනිස්යම වෙලා පිටින්ට ඇති. ඒ එකම ශාසනයක්වත් ආදරයෙන් ඇසුරු නොකළා අපි හැම කෙනෙක්ම තාම පිටදෙන මරමින් මරමින් උපදින යන සතරකට ඇත්තු වෙලා ඒ නිසා මේ දුක්ඛහගත පැවැත්මට නතර කිරීමක් කරන්ට පුළුවන් එකම වටපිටාව දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ වෙන වටපිටාවක් ලබා දෙනවා අපි උත්සාහවත් වුණොත් අපිට අපේ සසර ගමන අවසන් කර ගන්න පුළුවන් වෙයි. ඒ සසර ගමන අවසන් කරන්ට එවසි ධම්ම අවබෝධය ලබා දෙන්න පුළුවන් වටිනා සූත්‍ර පාඨයක් තමයි මාත්‍රිකා කලේ. බුදුජානක මහන්සේ අපිට වේ අනුකම්පාවෙන් දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතේ මජ්ජේ කියන සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රයේන සූත්‍ර පාඩයක් තමයි මම මාතෘකාව වශයෙන් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාම වැඩ ඉන්න කාලේ ඒ විපතනාරායනේම තව බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩේ ගියා. ඉතින් එක්තරා දවසක් පින්දපාතේ ගිහිල්ලා පින්දපාතෙන් පස්සේ අවශ්‍යලේ මේ ස්වාමීන් වහන්සේලා එකම ධම් සභා මණ්ඩපයක් තියෙන ওই ධම් සභා මණ්ඩපයට ගිහිල්ලා එකතු වෙලා ඉන්නකොට කතාවක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ අට්ඨක නිපාතේ මුක්ති සූත්‍රයේ දේශනා කළා ශෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තං නික්කති තම් භූමි මහා පුරුෂෝති සේදුසිතින් මච්චකා යම් කිසි කෙනෙක් මේ අන්ත දෙක දැකලා අන්ත දෙකේ නොපිහිටා මැදද කෙලෙස් වශයෙන් තැවරීමක් නැතුව ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයා තෘෂ්ණාව ඉක්මවපු මහා පුරුෂයෙක් කියලා කියනවා. එයාට කියන්න පුළුවන් තෘෂ්ණාව නැති කළ මහා පුරුෂයෙක් කියලා. තෘෂ්ණාව නැති කළ මහා පුරුෂයෙක් කියන්න පුළුවන් කාටද? මේ අන්ත දෙක දැකලා අන්ත දෙකේ ඇලෙන්නේ නැතුව, තවරෙන්නේ නැතුව මැදදී මධ්‍යේ මන්තනලිප්පති මැදදී කිසිම තැවරීමක් නැතුව මැදදී කිසිවක් අහු වෙලා නැහැ. අන්න එයාට පුළුවන් තණ්හාව නැති කළ මහ පුරුෂයා කියන්නේ. එතකොට තණ්හාව නැති වෙනවා කියන එක කියනවා අන්ත දෙක අතහැරලා කිසිවක් හසු නොවන මැද හිතුව. ඉතින් මම කතා කළා එක් ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා එවැන්නේ අන්ත දෙක කියන්නේ මොකක්ද? මැද කියන්නේ මොකක්ද? සිද්ධිය කියන්නේ তৃෂ්ණාව නැති කළා මහා පුරුෂයා කියනවා ඒ তৃෂ්ණාව නැත්නම් සිද්ධිය කියන්නේ මොකක්ද? කියලා මාත්‍රිකා කළාම එක එක ස්වාමීන් වහන්සේලා එක එක අර්ථයන් ගැන කතා කළා. ඔතනදී එක ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා අජත්තං කුආවසෝ ආයතනං එකුවන්තෝ බහිද්ධ ආයතනං ဒ ුතියවන්තෝ විඥානං මච්චි තණ්හා සිබ්බනි තණ්හා තත්ත තත්වේව භවස්ස අභිනිබ්බත්‍ය ඒ සම්මස් දේශනා කළ අවස්නේ මේ ආධ්‍යාත්මික ආයතන ටික එකාන්තයක් බාහිර ආයතන ටික දෙවන්‍යන්තයයි විඥානය නැතයි මේ තණ්හාව සිබ්බණයයි මොකක්ද තණ්හාව සිබ්බණය කියලා කියන්නේ තණ්හාව තමයි ඒ ඒ භවයේ උප්පත්ති අරගෙන දෙන්නේ. ඒ භවයේ අභිනිෂ්පත්ති අරගෙන දෙන නිසා තණ්හාවට සිද්ධන්නේ තුන. සිද්ධන්නේ කියලා කියන්නේ දෙතුම කියන එක. එතකොට සසර උතන නිසා සසර උතන නිසා තණ්හාවට සිද්ධන්නේ කියලා කියනවා. එතකොට තව ස්වාමීන් වහන්සේ තව තව කාරණා මතක් කළා. පස්සේ භාගතුන් වහන්සේ ළඟට ගියාම මේ හැම ස්වාමීන් වහන්සේ නමක්ම කියපු ඒ කාරණාව නිවැරදි කියලා බුදුරජාණන් වහන්සේ අනුදැනත් වදාලා අපි අද කතා කරමු පොඩ්ඩක් ඒ පරයය ආධ්‍යාත්මික ආයතන ටික එක අන්තයක් බාහිර ටික දෙවෙනි අන්තයයි එතකොට ওই අන්ත දෙකෙන් එකටවත් යන්නේ නැතු විඥානම් මැදි. විඥානේ නැද. මෙන්න මෙහෙම හිතියොත් ඉන්න පුළුවන් නම් කෙනෙකුට. එයාට මහා පුරුෂයා කියලා කියන මොන මහා පුරුෂයද? තණ්හාව ඉක්මවපු. තණ්හාව ඉක්මවපු මහා පුරුෂයා කියලා කියන්නේ රහතන් වහන්සේ නමකට. හැබැයි ශේක කියලා කියන්නේ ඔබටත් මටත් මේ ධර්මයට හික්මන කෙනෙකුට ශේක කියනවා. ශේක කියන්නේ හික්මනවා. හික්මන්නේ කොහොමද? ආධ්‍යාත්මික ආයතන ටිකටත් අහු වෙන්නේ නැතුව බාහිර ආයතන ටිකටත් අහු වෙන්නේ නැතුව විඥානයේ මැද මැද විඥානයේ තවරෙන්නේ නැතුව පින්ද හුරු කටයුතුයි අපි. එහෙම හුරු වෙන හික්මන කෙනාට තමයි ශීත කියන්නේ. එහෙම හුරු වෙලා ඉවර කෙනාට තමයි අශීත කියන්නේ. හික්මලා ඉවරයි රහතන් වහන්සේ. එතකොට මෙහෙම හුරු වෙන්නේ හුරු කරන්නේ මොකටද? තණ්හාව ගෙවා ගන්න. තණ්හාව අයින් කර ගන්න. ඇයි? තණ්හාව තමයි ඒ ඒ භවයේ උප්පත්තිය ගැන ලැබෙන සිද්ධාන්තය. තණ්හාව නිසා ඒ ඒ භවයේ උප්පත්තිය ගෙනනවා ඉපදෙන වාරයක් ගන්න ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් කියන මේ දුකන ගහගෙන යනවා. ඒ දුකෙන් ඊතර වෙන්න නම් දුකෙන් මිදෙන්න නම් ඉපදීම නතර කර යුතුයි අපි. ඉපදීම නතර කරන්ට නම් අපිට තණ්හාව නැමැති මෙන්න මේ දෙතුම සසර දෙතුම සසර දෙතුම නවත්තන්නටම වෙනවා. තණ්හාව නතර කරන්ට පුළුවන් කාටද මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන අනුව යන්නේ නැති ආධ්‍යාත්මික ආයතන ටිකේ ජීවත් වෙන්නේ නැති බාහිර ආයතන ටික අනුව යන්නේ නැති බාහිර ආයතන ටිකේ ජීවත් වෙන්නේ නැති කෙනෙක් හිටියෝ. අන්න යාට උත්තරය පුළුවන්. අපි ආධ්‍යාත්මික ආයතන කියලා කිව්වේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය හිත. කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ මේ තුන් භවයේම ඉන්න හැම කෙනෙක්ම ඔය ආයතන හය හෝ හයෙන් කීපයක් හෝ එකක් හෝ ඇසුරු කරනවාමයි. ඊගාව එක තමයි අන්ති තමයි රූපය හැට පෙනෙන රූපය. කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රසය. කායට දැනෙන පොට්ටබ්බේ, හිතට දැනෙන ධර්මාරම්භ. මේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ තුන් භවයේම පැවැත්ම තියෙන ඔය මතය. ඔන්න ඔය බාහිර ආයතන ටිකේ ජීවත් වෙනවා. දැන් මෙතන ආධ්‍යාත්මික ආයතන කෙරෙහි තණ්හාව තිබුණොත් බාහිර ආයතන ටිකේ තණ්හාව තිබුණොත් අන්තේ නෙමෙයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපිට හිතන්න පුළුවන් නම් ආ ඔය කිව්වේ ඇහැතනක එහි තියෙන තණ්හාවෙන් හිතිය තමයි ඔය අන්තික හේතියේ තණ්හාව නැතිනොත් හරි කියන අදහසක් ගන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි. අපිට හිතෙන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස පොට්ටබ්බ තියනවා. ඒක කෙරෙහි තණ්හාව තිබුණොත් තමයි අපි අන්තයට යන්නේ. තණ්හාව නැති වුණොත් හරි කියලා උත්තර ගන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි අන්තිම දැන් මේක පෙන්වන මොකද්ද? ආධ්‍යාත්මික ආයතන ටිකම අන්තයක්. බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන ටිකේ පැවැත්මම අන්තයක්. මොකද ඔය ටිකේ හැසිරෙන කෙනාට තණ්හාව නවත්තන්න බෑ. ඇහෙන් රූපයක් දක්න කෙනාට, කනෙන් ශබ්දයක් අහන කෙනාට, නාසයෙන් ගඳ සුවඳක් විඳින රස විඳින කෙනාට තණ්හාව කියනක නතර කරනවා කියනක දෙන්නේම නැහැ. මොකද ඇහැ ලෝකයේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදිනෝ නම් උපදින්නේ පවතිනෝ නම් පවතින්නේ එහි. රූප ලෝකයේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදිනෝ නම් උපදින්නේ එහි පවතිනෝ නම් පවතින්නේ එහි. ඔය වගේ කනනාසය දිව ශරීරය කියන මේ ඔක්කොගම තණ්හාව උපදින්න පවතින්න පුළුවන්. ඒ ඇහැ කෙරෙහි රූපේ කෙරෙහි කන කෙරෙහි ශබ්දේ කෙරෙහි තණ්හාව නැති වුණොත් තමයි දුක නැති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තණ්හාව නැති කරන මගයි දුක නැති කරන මගයි කියලා වෙනම මගක් දෙන්නේ ඇයි? ඇහැ පරිහරණය කරමින්ම තණ්හාව නැති කරන්න බැරි නිසා. තණ්හාව උපදින්න පවතින්න පුළුවන් හේතුව තුලම තණ්හාව නැති කරනවා කියන එකක් නෑ. තණ්හාව උපදින්න පවතින්න පුළුවන් රූපය පරිහරණය කරන පැවැත්ම තුලම තණ්හාව නැති කරනවා කියන ධර්මතාවයක් වෙන්නේ නෑ. කෙනෙකුට කතා කරන්න පුළුවන් ඇහි දෝෂයක් නෑ රූපේ දෝෂයක් නෑ ඒ ආරම්භය තියෙන තණ්හාවේ දෝෂය කියලා. නමුත් එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ මහන්නේ ඇහැ මායය, රූපේ මායය, කන මායය, ශබ්දේ මායය කියලා. ඒ ඇහැ පරිහරණය කරන කෙනා, රූපේ පරිහරණය කරන කෙනා මරණය හෝ මරණය කරා යන මරණ කියන ධර්මතාවයන් හෝ දිනනවාමයි. ඇහැ පරිහරණය කන දිවනාසය පරිහරණය කළ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පරිහරණය කළ කෙනෙක් සූපත් වෙලා කියලා කොහොමද අද අපි මිනිස්සු දෙවියෝ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම ඔක්කොම ඇහැ කන දිවනාසය ශරීරය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පරිහරණය කරනවා ඔක්කොම ජරා මරණ යනවා ගහගෙන යනවා ජරා මරණ නැවැත්මක් ඒ තුල නැතරත්මක් විතරේ තියෙනවා. එහෙනම් කොහොමද මේක වෙන්නේ? අපිට හිතා ගන්න බැරි වෙන්නේ. හැබැයි කියන ධර්මතාවය. එතකොට තණ්හාව ඉක්මවපු මහ පුරුෂයෙක් කියන රහතන් වහන්සේ නම. කියනකොට ඇහැ කන දිවනාසය ශරීරය කියන අන්ති වාසිය කළා නැහැ. වාසිය කරන්නේ නැති වෙනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධම්ම කියන බාහිර ආයතන ටිකත් වාසය කරන්නේ නැහැ. වාසය කළා නැහැ. විඥාන මැච් විඥානේ නැද මොකක්ද මේ විඥානේ කොහොමද කියන තාක්ෂණය අපි හොයාගන්න ඕනේ. මොකද හොයාගත්තොත් තමයි අපිට ඒ විදිහට හිතන්න පුළුවන්. මොකද ඒ විදිහට හිතලා ඒකේ අවසානය තමයි අසීත කියලා කිව්වේ හික්මලා ඉවර වුණා. එතකොට තේරෙන්නක් වගේ නෑ. කොහොමද ජීවත් වෙන්නේ අපි? අපි දන්නවා රහතන් වහන්සේ නමක් වුණත් එකදෙන හිතර නිදාගෙන ඇවිල්න හතරේ ගියව පවත්වනවා පින්ද පාද යනවා මන කියනවා ජීවත් වෙනවා එතකොට උන්වහන්සේලා මේ අන්ත වලට අහු වෙන්නම නැත්. ඇත්තටම නැහැ. අපි එහෙනම් ඔය අන්ත වලට අහු නොවි ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්තොත් තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒකමයි මේ ධර්ම අමාරු. ජම්බුත් ඇහැ කන ජීවනාසේ ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධය. වර්තමානයේ සමහර ස්වාමීන් වහන්සේලා කියනවා තණ්හාව නැති කළ රහතන් වහන්සේ පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා කියලා. එහෙම වෙන්නේ. පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුක. පංච උපාදාන ස්කන්ධය කියන්නේ මායාවේ බිම පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කුලක් ගඩක් හතුරෙක් වදතේ දුක දුකට මුලක් හැටියට බුදුරජාණන් වහන්සේ දකින්න කිව්වේ ජීවත් වෙන්න සුදුසු පහසු නිර්භය තනක් එහෙම නෙමෙයි ඒ හින්දාම අප්‍රමාදීව ඒ දුකෙන් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔය ආධ්‍යාත්මික ආයතන ටිකට අයිති බාහිර ආයතන ටිකයි කි ලෝකෙට. ඔකට කියන්නේ ලෝකෙ කියලා. ඕආරම්භය යම් ඡන්දරාගයක් වෙනවා නම් ඒක ලෝක සමුදය. ඒක නැවත ලෝකේ හදන්න තියෙන හේතු ටික. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ ලෝකෙට අයිති කෙනෙක්. ලෝකෝත්තර. ඒ කියන්නේ එනම් ආධ්‍යාත්මික ආයතන ටික අයිති කෙනෙක් නෙමෙයි. ලෝකෙට අයිති නැත්තම් ඇකන දිවනාස ශරීරයේ ලෝකෙන රහතන් වහන්සේ ලෝකෝත්තර නම් ඇකන දිවනාස ශරීරෙට අයිති කියන්නේ නෑ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන්නේ ධම්ම කියන්නේ ලෝකේ රහතන් වහන්සේ අපි දන්න විදිහට තේරවාදී බෞද්ධ දර්ශනය දෙන්නවා වර්තමානින් නම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා රහතන් වහන්සේලා පරිහරණය කරනවා රූප පරිහරණය කරනවා පංච පාදස්කන්ධ පරිහරණය කරනවා ලෝකෙමයි ඉන්නේ කියලා හිතේ කියනවා හිතකින් ඒකයි මේ පිටින වටිනකම අපි අතනදී අපේ කෙලෙස්ක සාධාරණයක් කරගන්නවා. නමුත් අපි හොයන්නට ඕනේ ලෝකෝත්තර වෙන්න කොහොමද කියලා මඟ. එන රහතන් වහන්සේ ලෝකෝත්තරයින ලෝකෙදී පරිහරණය කරන්නේ. මුද්‍රිතන් වහන්සේ දේශනා කරන්නේ නිලුමකට උපමා කරලා මඩේම හැදිලා වැඩිලා මඩෙන්ම උඩට ඇවිල්ලා මඩේ නොගෑවි පවතිනවා. ඒ වගේ තථාගතයන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේලා කියන්නේ ලෝකයේ තුලම ඉපදිලා ලෝකයේ තුලම හැදිලා වැඩිලා නමුත් ලෝකෙම මිදින ලෝකයේ තුල පවතින ලෝකයේ ආරිත්‍ය වෙන්නේ නැතුව. ඒ කියන්නේ ඇහැ රූප කියන එක තුලම ඉපදිලා ඒකෙම හැදිලා වැඩිලා ඒකෙම මිදිලා පවතිනවා ඒක ඇලෙන්නේ දැනෙන්නේ නැතුව. ඔන්න ඔතන තමයි අපේ මේ ශාස්ත්‍රය කියන්නේ. මේ කියන ටික කතා කරන ටික ගොඩක් ගැඹුරුයි. ඒක හොඳට මෙතන ඉඳලා හංකම් දෙන්නට නේ. හොඳට හංකම් දෙන්නට ඕන. ඒක උගලන්ට තේරෙයි ඇත්තම මෙහෙම තමයි රහත් වෙන්නේ කියලා ඔයගලන්ට මේ ඉන්න ඉන්න ආසනවලදී ඇත්තට පාද ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෞද්ගලික දෘෂ්ටිය තමන් වහන්සේ හොයාගත්ත දෙයක් දේශනා කළේ නැහැ. හැමදාම මේ ලෝකේ තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් හැමදාම පැවතුණු පවතින ඒ ලෝකය නොදන්න ඇත්තක් තිබුණා ඇත්තක් තියෙනවා අන්න ඒක අවබෝධ කරගෙන ඒක ලෝකයට පෙන්න පිටිතරයි කළේ ඒ කියන්නේ අපි මෙච්චර කල් ජීවත් වෙන ලෝකේ කෙනෙකුට අපිනේ හැමදාම අපි තුල පැවතුණු පවතින ඒත් අපි කවදාවත් දැක්කේ නැති අපි තුලම පවතින එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක අවබෝධ කරගෙන මතු කළා. මතු කළා හදන අපිට පෙන්වුවා. පෙන්වුවාම ඇස් තියෙන අය දැක්කා. ඇස් නැති අය දැකන එච්චර පැහැදිලිලා තියෙන එක. හොඳට ප්‍රඥාව නැමති ඇස තියෙන නුවණස තියෙන කෙනෙකුට දකින්න පුළුවන්. මොකක්ද ඇත්ත කියලා අපි ටිකක් මෙතෙන්දම් බලමු. හැම කෙනෙක්ම කතා කළාට කමක් නැහැ. මම කියමින්ද මෙන්න මේ ටික හරිම සූක්ෂමව බලන්න. අපි කියමු කිසිම දෙයක් නොදන්නා හය හතරක් නොදන්නා පුංචි දරුවෙක්. මේ නැහැ කරලා බැලුවොත් එයාට රුපියක් වෙනවනේ. වෙනවා. පුංචි දරුවෙක් ඕනේ නැහැ. අපි උනත් මෙහෙම ඈලවලුත් පේනවනේ. උගත් වෙනවා. හොඳට බලන්න හොඳට හිතන්න අපිට නැත්නම් පොඩි ළමයාට රූපයක් පේනවා නම් ඒ රූපයක් පෙනෙන කම ඇතිවෙච්ච හේතු ටිකක් ප්‍රත්‍ය ටිකක් තියෙන්න ඕනේ. අහේතුකෝ අප්‍රත්‍යකව හේතුවක් ප්‍රත්‍යක් නැතුව යමක් වෙන්නේ නැහැ. මේ හැරල බලනකොට යම් වස්තුවක් රූපයක් දර්ශනකට පේනවා නම් අපිට පේනවා නම් ඒ රූපේ පේන්න හේතු වෙච්ච හේතු ටිකක් ප්‍රත්‍ය වෙච්ච ප්‍රත්‍ය ටිකක් තිබුණු නිසා හේතු නිසා ප්‍රත්‍ය නිසා තමයි මේ පේන බවක් වෙන්නේ. හැබැයි පොඩි ළමයට ඒක හම්බෙලා තියෙනවා. පොඩි ළමෙන් අපිට හම්බෙලා තියෙනවා. මේ බාගකට දෙන එච්චර. නමුත් අපි දන්නවා අහේතුක අප්‍රත්‍යකව හේතු ප්‍රත්‍ය නැතුව යමක් වෙනවද? වෙන්නේ නැහැ. එහෙනම් තේින් හේතු අප්‍රත්‍ය තියෙන්න ඕනේ. අපි මොකද ඇහකට ගත්තොත් වෙන දෙයක් බැලුවොත් අර බලපු දෙය ඉස්සෙල්ලා බලපු දෙය නැති වෙනවා. නැති වුණා කියන්නේ තේන්න තිබුණු හේතු ප්‍රත්‍ය ටික නැති වෙච්ච නිසායි පේනකම නැති වුණේ. පොඩි ළමයා ඒක දන්නවද? දන්නේ. පේන එක නැති වුණා කියලා. පොඩි ළමන්නේ අපිවත් දන්නවද? දන්නේ. ඔන්න ඔය තාක්ෂණය අපිට හිලි පිළි කරගන්නට ඕනේ. ඔතන තමයි නිවන තියෙන්නේ. මේ ටික හරියට තෝරගත්තාම ඔය අන්ත ඔක්කොම අයින් වෙලා තණ්හාව කියන එක නැති කරන්න ඕනේ තණ්හාව ඇති කරගන්න පුළුවන් පරිසරවත් ඉතුරු වෙන්නේ නැහැ. ඔබට ඇහැ හම්බ වුණොත්, රූපය හම්බ වුණොත් නේ තණ්හාව ඇති වෙන්නේ. ඔබ ඇහැ තියෙන හින්දා රූපය තියාගෙන තණ්හාව නැති කරන්න දෙහෙන්නේ. නමුත් කරන්න බෑ. නැවත නැවත කරන්න හදන්නේ. තණ්හාව ඇති වෙන්න තියෙන භූමියත් එක්කම හොදලා දානවා මේ දර්ශනය. ඒක තියෙන්නේ බොහොම පොඩි දෙයක් කරන්නේ. හැබැයි කියුම් ගැඹුරු. හරි. මම ඒකට හේතු ප්‍රශ්න ටික පෙන්නනවා. පෙන්නකොට අපිට මේ නික්ලේශී පිරිසිදු මාර්ගයේ මතුවලා යනවා. අපි ඒ ටික උඩක් බලමු. ඉතින්ලාම අපි තේරුම් ගන්නට ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි සම්බන් රූපං හැම රූපයක් සතර මහා ධාතු උපාදාය රූප තාපයෙන් ගත්තාම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඇහැ කන දිව නාසය ශරීරය කියන යම්තා රූප කියලා යමක් තියෙනවා සම්බන් රූපං මේ හැම රූපයක්ම අපේ හිතේ ගැටෙන්නේ අපේ හිතේ යෙදෙන්නේ. මුලින් මේක තේරුම් ගන්නට ඕනේ. ඒ හින්දා රූපයකට කියනවා චිත්ත විසංසත්තයි චිත්ත විපරිතයි. සබ්බං රූපං චිත්ත විසංසත්තං චිත්ත විපරිතයි. හැම රූපයක්ම හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ නැහැ. හිතට රූප හසු වෙන්නේ නැහැ. එතකොට එහෙනම් රූප දැනගන්න බෑනේ. මේ දැනගන්න පුළුවන් ක්‍රමයක්ත් තියෙනවා. අපි බලමු ඒක තමයි අවශ්‍ය. එහෙම දෙයක් කියන හින්දායි අපිට දුක නිදහස් වෙන්නත් පුළුවන්. මම සමහරවිට උපමාවක් කළොත් අපිට අපේ ඇහෙන්ම අපේ මුණ බලන්න බෑ කියලා මං කිව්වොත් අපිට අපේ මුණ දැකලත් නැහැ, දැන් පේන්නෙත් නැහැ, අනාගතෙත් පේන්නෙත් නැහැ. අපිට අපේ මූණ බලන්න බෑ, පේන්නේ මූණ දකින්න බෑ. ඒකමයි ඇත්තේ. හැබැයි බලන්න ක්‍රමයක් තියෙනවා. මම මේ මූණ අරගෙන කන්නඩිය පිටලට යනවා. ඊට පස්සේ මේ මූණේ ඡායාව වැටෙනවා ප්‍රතිබිම්බයක් හිතේ කන්නඩියට. කන්නඩියේ තියෙන දේ මම දකිනවා. මේ මූණ දැක්කා යන ගණයට යනවා. එහෙම තමයි මට මූණ බලන්න වෙන්නේ. වෙන බලන්න ක්‍රමයක් සත්‍යමම නැහැ. ඒක තමයි සත්‍යය. හොඳට බලන්න. කණ්ණාඩියක ඡායාවක් දර්පණයක් උදව් කරගත්තේ නැත්තම් මූණ විතරක් තිබුණොත් අපිට පේනවද? නැහැ. මූණ නැති වුණොත් කණ්ණාඩියක තියෙන ඡායාව විතරක් බලන්න පුළුවන්ද අපිට? ඡායාවක් යටෙනවා. මූණ නැත්තම් ඡායාවක් වටනවාද? එහෙනම් අපිට මූණ බලන්න කාරණා කීයක් ඕනේද? දෙකක් ඕනේ නේ. මොකක්ද? මූණයි ප්‍රතිබිම්බයයි කියන ධර්මතා දෙක නිසා මූණ පේනවා අපිට. මූණ බලන්න තියෙන එහෙම මිසක වෙන ක්‍රමයක් තියනවද? නෑනේ. නෑ. ඕම උපමාව පැත්තකින් තියාගන්න ඕනේ. මූණ වගේම තමයි අපේ මූණ වගේම තමයි කිසිම වෙලාවක රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ඇහැ, කන, දිව, නාසය, ශරීර එකදු රූපයක්වත් හිතට ඍජුව පේන්නේ නැහැ, දකින්න බෑ, අහන්න බෑමයි. හැබැයි රූපේ දකින්න පුළුවන්, අහන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ආන්ගේ ක්‍රමය අපි පොඩ්ඩක් බලමු. ආන්ගේ ක්‍රමය තුල තමයි අපිට මේ ශක්ති කියනක මතුවෙන්නේ. අපි යම් වස්තුවක් බලන්න කියලා මෙහෙම ඇහැ හැරෙව්වහම යම් රූපයකට ඇහැ යොමු කළොත් අපේ ඇහැ කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු මහ භූතයන්ගේ උපාදාය රූපයක් වූ චක්කු ප්‍රසාදය. ඒ චක්කු ප්‍රසාදයේ ගැටෙනවා මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ බාහිර වර්ණ සතහන එක වර්ණ රූපයේ ඇහි ගැටෙනවා ඇහ වර්ණ රූපේ ගැටෙනවා ඒ හිතට තේන්නේ තේන්නේ රූප විකාශනය ඔච්චරයි රූපය ලං වෙන්න පුළුවන් ඇහ ගාවට ඇහැට පුළුවන් ලං වෙන්න රූපේ ගාවට ඇහ රූපේ ගැටෙනවා රූපය ඇහි ගැටෙනවා. ඔබ ඇහ රූපය දෙන්න ගැටුනහම ඊට අනුගතව උපදිනව සිත. ඒ සිතට චක්කු විඥානය කියලා. ඔනු චක්කු විඥාන සිත උපදිනකොටම සහජාතයි සමගම එකට ස්පර්ශය නිසා අන්නර ඇහැට ගැටුණු රූපේ කොපියක් වැටෙනවා හිතට. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියලා නාම කියලා ටිකක් වෙනවා මෙන්න මේ නාමයි අනර ඇහැයි රූපයි කියපු රූපයි නාම රූපය කියන දෙක නිසා විඥානය කියන්නේ පේනවා පොඩි ළමයෙක් දන්නේ නැතුව ඇති මෙහෙම බලනකොටම ඔච්චර දෙයක් වෙලා තියෙනවා පේනවා කියන සිද්ධියට පෙරපස නැතුව එක චිත්ත චිත්තක්ෂණයක ස්කන්ධ පංචකයකම කෘත්‍යයෙන් තමයි මෙහෙමවත් වෙන්නේ. එතකොට අපේ මූණ වගේ තමයි ඇහැ රූපය දෙක රූපේ. ඒක කිලිම හිතට පේන්නේ නැහැ. ඒ හින්දා අපි මූණේ ප්‍රතිබිම්බයක්, ඡායාවක්, කුපියක් කන්නඩි දාගෙන දර්ශනය කරනවා. ඒ වගේ ඒ රූපේ සතහනක් ස්පර්ශයෙන් නාම ධර්ම හැටියට ඒ අරමුණ විඳිනකම අරමුණ හැඩේ හඳුනනකම අරමුණ හිතනකම කියලා චෛතසික ටිකක් හිතේ යෙදෙනවා මෙන්න මේ කණ්ණාඩියට වැටුණු ඡායාව ඍජුව අපිට පේනවා වගේ හිතේ යෙදුණු නාම ධර්ම ඍජුව හිතේ ගැටෙනවා නාම ධර්ම චිත්ත සංසත්තයි චිත්ත සම්පවිත්තයි හිතේම දෙදෙමින් හිතේම දෙතෙමින් නාම ධර්ම ටික දර්ශන කෘත්‍ය කරනවා රූපය හිතේ නොයදී නොගැටි දර්ශන කෘත්‍ය උපකාර කරලා තියෙනවා කන්නාඩියේ තියෙන ඡායාව අපේ ඇහි හැපෙමින් ගැටෙමින් ඍජුවම පෙනෙනවා මූණ ඇහි කෙලින්ම හැපෙන්නේ ගැටෙන්නේ නැතිව පෙනීමට උපකාර කරලා තියෙනවා ස්කන්ධෙන් උදේ ගැන අහලා තියෙනනේ. රූපය ආරප්‍රත්‍ය ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වෙනවා. නාම රූප නිසා විඥානය කියලා කියනවා. එතකොට මෙන්න මේ මෙන්න මේ විදියට ඇහත් රූපය දෙක උපකාරයි ඇහැ උපකාරයි රූපයට රූපය උපකාරයි ඇහැට ගැටෙන්න. ඇහ උපකාරයි රූපේට රූප උපකාරයි ඇහැට ගැටෙන්න ඒ දෙන්න ගැටුණු තැනට අනුගත උපදින හිතට කිව්ව මොකද්ද? චක්කු විඥාන. ඒ හිත උපන්නාම මොකද වෙන්නේ? ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික පාර වෙනවා. නාම රූප කියන දෙකේ ප්‍රතිඵලය තමයි මොකද්ද? විඥානන ලක්ෂණය. අරමුණක් දැනගන්න කම රූපය දැනගන්නවා රූපය දැනගන්නවා කියන්නේ මොකක්ද ප්‍රඥප්තිය කියනවා දැක්කා කියලා රූප දැනගන්න එකට අපි දැක්කා කියනවා දැන් රූපයක් පේනවා අපිට නේ රූපයක් පේනවා කියන සිද්ධිය හොඳට බලන්න රූපයක් පේනකොට රූපයක් පේන්න හේතු කොච්චර යටින් තියනවද? ඒ ටිකේ ප්‍රතිඵලය තමයි පෙනෙනවා කියන එක. ඒ කවදාවත් අපි මේක දැක්කේ නැහැ. ඒ ඇහත් රූපියක් දෙක වෙන වෙනකොට ස්පර්ශ දෙනවා. ස්පර්ශ දිනනකොට වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික නැති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොටම පේනකම නැති වෙනවා. අපිට පේන දේ නැති වුණා කියන්නේ මේ ස්කන්ධ ටික බිඳෙනවා. මට පෙන්වන්න ඕනේ මෙන්න මේ සිද්ධිය. අපි කියමු මේ දෙක වහලක් දාලා තියෙනවා කියලා. සනාම යත දීදාලා මුදින් දීදාලා ඒක දුකින් ගහන පරාල පාරෝටුඩි කාන වී ඒකෙන්දේ කාදු හරි කිමින් හරි උළු හරි වහා වහලේ දැන් උඩම ටික කෙරවලට උගෙන මොකද වහලේ කියලා හැබැයි වහලේ මේ හේතු ටිකක් යට තියෙන්නේ යටදී මුදුන්දී පරාල රීප ටික නිසා මොකද වහලේ වහලටත් උඩින් රීප පරාල තියෙනවා තිබුත් හරිනේ. නෑනේ. යටලී ටික, මුදුන්ලී ටික, පරාල ටික, රිප්ප ටික කැඩුනොත් දිගටම මොකද වෙන්නේ? වහලේ නැතුව. වහලේ වගේ තමයි අපිට පේනවා කියන සිද්ධිය. රිප්ප ටික යටලී මුදුන්ලී පරාල රිප්ප වගේ තමයි ඇහත් රූපයත් එක්ක රූපය. ඒක උපකාර ස්පර්ශයට. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් ලැබෙනවා. ඒ නාම රූප දෙක නිසා පේනවා. එතකොට අනාර රූපයත් ස්පර්ශයෙන් හටගත් වේදනා සංඥා චේතනත් මේ නාම රූපත් කියන කාරණා ටික යටලි රූප පරාල වගේ තේනවා කියනක උඩින් කීකෝ වගේ වහල වගේ තමයි. අපි හැම වෙලෙම හිතින් කින් ක්‍රියා කරන්නේ පේන දෙයකට. අපි මොනවා හරි දෙයක් හිතලා කියලා කරලා තියෙනවා අපිට ප්‍රේම දෙයකට හිතලා කියලා කරලා තියෙනවා මිසක ඒක වඩා දෙයකට හිතලා කියලා කරලා තියෙනවා හරි දැන් මට කියන්න ස්වභාවයට උඩින් රිප්ප පරල නැහැ නේ තේන සිද්ධිය ඇතුලේ එහෙනම් ඇහැ රූප කන ශබ්ද තියෙන්න පුළුවන්ද කියන්න පුළුවන්ද බෑ හැමදාම අපි තුල පැවතුණු පවතින ඇත්තක් ඒක මේ හේතු ටික යෙදිලා හැබැයි අපි දන්නේවත් නැහැ පොඩි ළමයා වගේ මොනින් තමයි හම්බ වෙන්නේ. තේරුණා? කෙනෙක් හේතු ප්‍රත්‍යය මේ මේ හේතු ටික නිසා තේරුනේ කියලා අපි දන්නේ මේ මේ හේතු ටික නැති වෙන හින්දා කෙනෙක් නැති වෙනවා. ඒත් මේ හේතු නැති වෙන නිසා නැති වෙන්නේ කියලා දන්නේ නැහැ. ඔය ඇත්තම දන්නා අපි පෙනෙනකොට මොකද කරන්නේ? පෙනෙන සිද්ධිය ඇතුළට යනවා. රූපේ කියලා හිතනවා. වහලට උඩින් රිප්ප තියනවා අපව. රූප ඇහැ තියෙනවා නම් රූප තියෙනවා නම් ඒව යෙදිලා වැය වෙලා පෙනෙනවා නැහැ. ආයේ පෙනෙන සිද්ධිය ඇතුලේ රූප තියෙන්න පුළුවන්. බොහෝම සිං සිද්ධියක් කියන්නේ. ඒකාන්තයෙන් මේ දුක නිදහස් වෙනවා මම ඔයගොල්ලෝ. හොඳයි. එහෙනම් මට වස්තුවක් පෙනෙනවා කියන සිද්ධිය මම නුවණින් බැලුවොත් මට ඇහැ රූප හම්බ වෙයිද කියලා බලන්න එන. දැන් ඇහැ තේජිලා රූපය තේජිලා චක්කු විඥානය තේජිලා නාම රූප දෙක නිසා පේනවා නම් පේන සිද්ධියට නම් මනෝ විඥාණයෙන් හිතින් ජීවිතින් කරන්නේ. චක්කු විඥාන මාත්‍රෙන් රූපයක් පේනවා. පේන සිද්ධියට නම් හිතින් ජීවිතින් කරන්නේ. ඈතේ ඉන්න මට වහලේ පේනවා. වහලේ තියෙන ගෙරන නම් මම හිතින් තින් කිරින් කරන මට පරාල අහුවෙනවද? එහෙනම් මේ තියෙන දෙයට හිතින් තින් කිරින් කරුවොත් මම ඇහැ අසුරු කරගෙන රූපය අසුරු කරගෙන චක්කු විඤ්ඤාණය අසුරු කරගෙන වාසය කළා වෙනවද? හැමදාම අපි තුල පැවතුණු පවතින ඇත්තක් අපි දැක්කේ නැහැ. අපි දන්නේ ඒක දැක්ක කරන්නේ පේනකොටම රූපේ කියලා රූපයක් පරිහරණය කරන්න විතරයි. ඒ අවිද්‍යාව ප්‍රතිපත්තිපාදන ස්කන්ධ ලෝකේ. ඔක අපි තව ආයතනකින් කතා කරමු. ඒ ආයතනය තව හොඳට පැහැදිලි. අපි හොඳටම දන්නවා අපිට ශබ්දයක් ඇහෙන්න කන ඕනේ කියලා. කන නැතුව අපිට යම් ශබ්දයක් ඇහෙනවද? ඇහෙන්නේ. කන හැදිලා තියෙනම යමක් අහන්නනේ. රූප කියලා යමක් කන කරා පැමිණෙන්නේ මොකටද? පමුණුව ගන්නෙ මොකටද? අහන්න නේද? ශබ්දය යහනකමයි එකක්ද දෙකක්ද? දෙකක් නේ. ශබ්දය අනිකක් ඇහෙනකම අනිකක් නේද? හරි අපි මෙතනට කියමු. ඒකෙ විදිහට ඒ සිද්ධියමයි. කන ශබ්දේ ගැටෙනවා. ශබ්දේ කනේ ගැටෙනවා. කන ශබ්දේ ගැටෙනවා, ශබ්දේ කනේ ගැටෙනවා. ඒ දෙන්නගේ විකාශනය ඔච්චරයි. එහෙමයි. ඊට පස්සේ කනයි ශබ්දේ තියෙන තැනකට හිත යොමු වෙනවා. ඒ හිතට කියන සෝත විඥාන කියලා. ඒ සෝත විඥානය පැමිණෙනකොට සහජාතයි සිත සමගම අර ශබ්දයේ විඳින්න ශබ්දයේ හැඩේ හඳුනමින් ශබ්දයේ ගැන හිතමින් වෙන සිතුවිලි ටිකක් හිතේ දෙනවා. කොපියක් දාගත්තා වගේ. දැන් මේ සිතුවිලි ටික සිතේම යෙදෙමින් අර සෝත විඥාන සිතේම යෙදෙමින් යෙදෙමින් ඇහෙන පුත්‍ති කරනවා. කනයි ශබ්දයේ දෙක හිතේ යෙදෙන්නේ ගැටෙන්නේ නැතුව අහඬ උපකාර වෙලා තියෙනවා. අර කන්නඩිය වගේ. නාම රූප පච්චය විඥානං කියනවා. නාමයේ රූපයේ දෙකක් ඕන දැනගන්න දෙන්නේ. රූපේ විදුවකෝ දකින්න අහන්න පුළුවන් නම් දෙකක් ඕනේ. නමුත් දැන් අර මූණ රිඩියෝ දකින්න නම් අපිට කඩපතක් ඕනේ නැහැ. එතකොට දැන් නාම රූප දෙක නිසා මොකද වෙන්නේ? ඇහැ. ඇහැ. හොඳට බලන්න මෙන්න මේ ටික කනයි ශබ්දයයි උපකාර වුණා ස්පර්ශයට. ස්පර්ශේ හේතු වුණා අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියලා නාම ධර්ම ටිකක් හැදෙනවා. මේ නාමයි අර කනයි ශබ්දයයි දෙක උපකාර වුණා මොකද ඇහෙන්න. දැන් ඇහුම දෙයකටයි අපි හිතින් කියින් කරන්නේ මිසක අපිට ශබ්ද කියලා වෙන එකක් ඇහිලා කියනවාද? දන්නවද? ඇහෙනවා. කනයි ශබ්දයේ සෝත විඥානයයි කනයි ශබ්දේ නැති වෙනකොට ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශ නැතිවට වේදනා සංඥා චේතනා නාම ධර්ම නැති වෙනවා. නාම රූප දෙක නැතිවට ඇහෙනකම නැති වෙනවා. හැමදාම අපි තුළ පවතින පවතින ඇත්තක් අපි දැක්කේ නැහැ. අපි මොකද කරන්නේ කියලා දන්නවද? කනයි ශබ්දය ওই ටික නිසා ඇහෙනකොටම ඇහෙනකොටම අපිට ඇහෙන්නේ ඇහෙනකොටම අන්න බල්ලෙක් ගාන සද්දේ කියලා බහැරට අපිට කරනවා. දැන් පොඩ්ඩක් හිතන්නකෝ අපි බල්ලෙක් ගාන සද්දේ ළමයෙක් අඬන සද්දේ වාහනේ කියන සද්දේ කියලා බහැරට ඇඟිල්ලදි කරන මොන සද්දෙටද? දැන් ශබ්දයක් තියෙනවා නම් ඒක තමයි කනට ගැටිලා. කන ඒ ශබ්දෙට ගැටිලා හිත හිත අනුගතේ යොමු කළා අපිට ඇහුනේ. නේද? ඇහෙනකොටම අන්න බල්ලකේ ධන සද්දේ කියලා අපි බහැරට දික් කරන්නේ පයින්නේ. සද්ද පැත්තට මොකේද නැති ප්‍රශ්නයක් හදා ගන්නව නෙමෙයි. නමුත් ඕක සාධාරණ නැද්ද මෙන්න මෙහෙම කිව්වොත්? කනයි, ශබ්දයයි, සෝතෙන් අර ස්කන්ධ පංචකේ කෙටි කළා මම කියන්නේ. ස්කන්ධ පංචකයක්ම තියෙනවා. කන හේතුවක් ඇහෙන්නේ ශබ්දේ හේතුවක් ඇහෙන්න ශෝත විඥානේ හේතුවක් ඇහෙන්න හේතුල ඒ ටිකේ ප්‍රතිඵලය තමයි අපේ ශබ්දයක් ඇහෙනවා ඇහෙනකොටම අන්න බල්ලෙක් කෑගහුවා අපි ඔක කිව්වොත් මෙහෙම මට ඇහුණු දෙයට ඇහුණු දෙය බල්ලෙක් කෑගහන ශබ්දය බහැර බල්ලෙක් කෑගහන ශබ්ද නෙමෙයි කනයි ශබ්දේ ශෝත විඥානේ නිසා ඇහුණා මට ඇහුනේ බල්ලෙක් කෑ ගන්න ශබ්දයක් ඇහුණා. එතකොට දැන් බල්ලෙක් කෑ ගන්න ශබ්ද තමයි ඇහිලා තියෙන්නේ. කනයි ශබ්දය සෝත විඤ්ඤාණ නැති වෙනකොට මොකද වෙන්නේ? බල්ල කෑ ගැහුවා කියන නම් කරපු ශබ්ද නැති වෙනවා. දැහැර බල්ලෝ කෑ ගැහුවා ශබ්දයක් ඉතුරු වෙයිද? ඒක. කනයි ශබ්දයේ සෝත විඤ්ඤාණය ගැටෙනකොටම Tamanට ඇහෙනවා. අපිට කියලා කියන අරිෂ්ඨංග පංචකයම තියෙනවා ඇහෙනවා. ඇහෙනකොටම හොඳට බලන්න අපිට ඇහෙන දෙයක නෙමෙයි අපි හිත අන්න වාහන ශබ්දයක් කියලා දැහැර ශබ්දයකටද අපි හිතුවේ අපිට ඇහුණු දෙයකටද ඇහෙනකොටත් බලන්න ශබ්දයේ කියනක වැය වෙලා කන වැය වෙලා හිත වැය වෙලා අය වෙන ශබ්ද රූප නැහැ මේ නැත්තනම් මට ඇහුණු දෙයට මට ශබ්දයක් ඇහුණා අන්න වාහන ශබ්දයක් කියලා ඇහුණු දෙයට මම නම් කළා කන ශබ්ද නැති වෙනකොටම මට ඇහුව වාහන ශබ්ද නැහැ. මම කලකට කමක් නැහැ. ඒක තමයි ඔය ඇත්තේ ඔක තමයි ඇත්ත. නමුත් කවදාවත් ඔය ඇත්ත දැකලා තියෙනවද අපි? ඇහෙනකොටම රූපේ කියලා බාහිරට ගිහිලා තියෙනවා මිසක. ඇහුණා නම් කනෙන් ලෝකේ කෙනෙකුට ඇහිලා තියෙනම බහැර ශබ්ද නෙමෙයිද? තමන්ට ඒව නිසා කන ශබ්ද නිසා ඇහෙනවා කියන සිද්ධියක් වෙලා නැහැ. එයාට බාහිර ශබ්ද රූප නම් හම්බෙලා තියෙන්නේ. එන්නේ. හොඳයි. අපි නුවණින් බැලුවොත් කන ශබ්දේ ගැටුණා ශබ්දේ කනට ගැටුණා ඊට අනුගතව හිත උපන්නා. කනයි ශබ්දේ සූත විඥාන නිසා මට ඇහෙනවා. ඇහෙන දෙයට බල්ලෙක් කෑ ගැහුවා ළමයි කතා කරන වාහන ශබ්ද කියලා හිතනවා. කනයි ශබ්දේ සූත විඥාන නැති වෙනකොට ඒ ඒ ඇහුණුකම නැති වෙනවා කියලා අපි බැලුවොත් බහැර මෙහෙම මෙහෙම ශබ්ද තියෙනවා කියලා අපිට නිමිති හිතේද? බහැර බල්ලු කෑ ගහපු ශබ්ද වාහන ශබ්ද තියෙනවා කියලා මොකක්ද ආපු වාහන ශබ්දය කියලා බහැරට හොයන්න යයිද අපි? අද නම් ශබ්දයක් යනකොට අතල බලන්න මොකද්ද ආපු ශබ්දේ කියලා කියනවා නේ. කියනවා. ඒ වගේ කියන ශබ්දයක් ඉතුරු වෙන්නේ Tamanට ඇහුණු දෙයකට. එතකොට හොඳට බලන්න. කනයි සබ්දයේ සෝත විඥාන නිසා අපිට ඇහෙනවා නම් ඇහෙන එක ඇතුළේ කන ශබ්ද තියෙනවද? සෝත විඥාන තියෙනවද? එහෙනම් ඇහුම එක උදව් කරගෙන මේ ශබ්දය කියලා කියන්නේ කොහොමද? ආ මේක තමයි පංචපාදස්කන්ධ ලෝකය. මේ ලෝකයා රූපෙකම අභිරමණය කරන්නේ. ශබ්දකම අභිරමණය කරන්න හැසිරෙන්නේ ගන්ධයකම හැසිරෙන්නේ ඔන්න ඔය ඇත්තම දනා විද්‍යාවයි. සහතන් වහන්සේට එහෙම මෝඩකමක් නැහැ. එතකොට කෙනෙක් එයාට කවදාවත් කනයි ශබ්දේ සූත විඥානයයි අවුල නැහැ ඇහෙනවා. ඇහෙනකොට එයාට නුවණයි එහෙනම් කනයි ශබ්දයේ සෝත විඥානයයි එකතු වෙච්ච නිසයි ඇහෙන්නේ කියලා අර ටික පේන්නේ හම්බෙන්නේ නැහැ නුවණයි. ඇහෙන එක නැති වෙනකොටම හේතු පේන්නේ නැහැ නුවණයි. කනයි ශබ්දයේ සෝත විඥානය නැති වෙලා මේ බල්බයක පත්තු වෙනකොටම නුවණයි අර ශීට් එක දාලා ඇති. පේන්නේ නැහැ. නිවෙනකොටම නුවණයි අර ශීට් එක නැහැ. කවදාවත් කන ශබ්ද සෝත විඥානයට හම්බ වෙන්නේ ඇහෙනවා කියන තැනට හිටියොත් රහතන් වහන්සේ නමක් කියන්නේ ditthi sutta mutta විඤ්ඤාත කියන ධර්මතාවය කිව්වත් කියන්නේ. ditthi ditta mattan sute sute mattan mute mute mattan විඤ්ඤාතේ විඤ්ඤාත mattan කියලා කියන්නේ එතන ලොකු අරුතක් තියෙනවා. ආ මෙතන වාසය කරන නිසා උන්වහන්සේ ආධ්‍යාත්මික ආයතන පරිහරණය කරන්නේ බාහිර ආයතන පරිහරණය කරන්නේ ලෝකය ඇහි ඇවිලා බැඳිලා ඇහැ මමායනය කරද්දී රූපය ඇවිලා බැඳිලා රූපය මමායනය කරද්දී රහතන් වහන්සේ ඇහි රූපය රූපයම පරිහරණය කරනවා ඒ කියන්නේ දකිනවා ඇහැ රූපේ කියන එකේ ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ඒකට කිට්ටුවක් වෙන්නේ නැතුව ඒක නිදිලා ඒක පරිහරණය කරනවා ඔන්න ඔය විදිහට කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන් විඥානම් මැජේ. මොකක්ද? නාම රූප දෙක නිසා පෙනෙනවා. පෙනෙනවා කියන්නේ මොකද? චක්කු විඥානේ කෘත්‍යය. ඇහෙනවා. ඇහෙනවා කියන්නේ මොකද? ශෝත විඥානේ කෘත්‍යය. නාමයන්ට අහුවෙන්නේ නැහැ, රූපය අහුවෙන්නේ නැහැ. ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන එකක්වත් අහුවෙන්නේ නැහැ. නාම රූප නිසා විඥානම්. ඒ විඥානේ නාම රූප නිසා විඥානේ කියන්නේ දකිනවා. ආ මේ දකින්නකම තමයි මනෝවිඥාණයට අහුවෙන්නේ. නාම රූප දෙක නිසා විඥානය ඇහෙනවා. ශෝත විඥානයේ කෘත්‍යය. අන්නේ ශෝත විඥානයේ කෘත්‍යය තමයි මනෝ විඥානයට අහු වෙන්නේ. ඇහෙනකම තමයි අහු වෙන්නේ. හොඳට බලන්න ඕගොල්ලෝ කවදාවත්ම ඕගොල්ලන්ට කෙනෙක්ච දෙයකට හිතලා කියලා කරලා තියෙනවා මිසක ඒක එහා දෙයකට හිතලා කියලා කරලා තියෙනවද කියලා? ඒක දෙකක්. ඔගලන්ට ඇහිච්ච දෙයකට ඔගොල්ලෝ ප්‍රතික්‍රියා දක්වලා තියෙනවා මිසක ඇහිමකින් තොරව තන්‍යම සද්දයක් හම්බෙලා තියෙනවද? කණේ ආධාරයක් නැතුව, හිතේ ආධාරයක් නැතුව වෙනම සද්දේ කියලා බැඳෙන්න නම් පුළුවන් එහෙම හම්බ වුණා. හම්බෙලා තියෙනවද? ඒ ටිකේම සම්මිශ්‍රයෙන් වෙන සද්දේ නම් ඇහි වගේම රූපේ, රූපේ වගේම ඇහි, ඒ දෙන්න වගේම හිතේ සම වායම වායම සමානයි. තුන් දෙනාගේ සම වායමින් උපන්න ධර්මයක් නම් ශබ්දේ. මම ඇහෙන්නේ බල්ලකෑ ගන්න ශබ්දේ කියලා කොහොමද යන්නේ ආකට? යන්න පුළුවන්. හේතුම් පටිච්චසම්භූතං හේතුබංගාන විදිත හේතු ගැටීම නිසා හටගන්න දේ හේතු නිරුද්ධ වෙන නිරුද්ධ වෙනවා කියන නුවණ නැති කෙනෙකුට යන්න පුළුවන්. යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසං කිය නිරෝධෝ එවං වාදි මහසමන මේ ධම්මා හේතුප්පකෝ යම් ධර්මයක් හේතුන් සාත කරන මොනවද ධර්ම? ditthi sutta mota විඤ්ඤාත දකින ලද්ද දැකීමක් පමණයි අසන ලද්ද ඇසීමක් පමණයි නාසික දිව ශරීරය දැනෙන මුතේ මුතයක් පමණයි දැනගන්න දැනගන්නක් පමණයි ඔන්න ඔය පෙනෙන ඇහෙනදී යම් ධම්ම හේතුපබ මේ මේ හේතු ටික නිසායි හටගන්නේ. තේසං හේතු තථාගතවා ඒ ටිකට හේතු කියනවා තථාගතයන් වහන්සේ. උත්තරය අලුතෙන් කිව්වේ. අපි දැක්කේ නැතිවම පේනකොට ඒ පේනවා කියන ධර්මතාවයට හේතු ටික කිව්වා තථාගතයන් වහන්සේ. අපිට ඇහෙනකොට අපි දන්නේ නැති උනට ඒකට හේතු ටික කිව්වා තථාගතයන් වහන්සේ. අපිට ගඳ සුවඳ දැනනකොට අපි දන්නේ නැති උනට ඒකට හේතු ටික කිව්වා. තේසං කිය නිරෝධෝ. ඒ හේතු නැති වෙනකොට කෙනෙනකම ඇහෙනකම දැනෙනකම නැති වෙනකම කිව්වා. බලන්න කොයි වගේ කිපිදහමක් අහනකොට සුවාන් සකදාගාමී මගපවල ලැබෙනවා නම් කොච්චර යථාර්ථයක ඉති වෙන්න ඕනද? අද උනත් ස්වම්න කර්මයේ කිසි දකින්න පුළුවන් නම් සම්පන්න වෙනවා. පංච උපාදාන ස්කන්ධය කියන්නේම රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය ඔය ටික පරිහරණය කරන කෙනා මායාවෙන් මිදෙන්නේ නැහැමයි රූපය කියන්නේ දුක වේදනාව කියන්නේ දුක සංඥාව කියන්නේ දුක සංකාරය කියන්නේ දුක විඥානය කියන්නේ දුක යමෙක් රූප වේදනා සංඥා සංකාර විඥානය පරිහරණය කරනවා නම් දුක පරිහරණය කරනවා දුක මම මගේ මගේ ආත්මය කියනවා යමෙක් දුක මම මගේ මගේ ආත්මය කියනවා නම් එයා දුකෙන් මිදෙන්නේ නැහැ රහතන් වහන්සේ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ එකක් පරිහරණය කරන්නේ. ඒ ටික විදිලා වැය වෙලා තියෙනවා. එතකොට මේ මම කතා කරන දර්ශනයේ විශේෂම අවධානය යන්නට ඕනේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි හේතු ටික නිසා ඵලයක් පහළ වෙනවා ඵලය තුල හේතු නැහැ. සම්පූර්ණ ශුන්‍යතාවයක්. ඇහැ රූප චක්කු විඥාන නිසා පෙනෙනවා. පෙනෙන එක තුල ඇහැ රූප චක්කු විඥාන නැහැ. මේ රූපේ කියලා එහෙම පෙනෙන සිද්ධියට දාන්න බෑ. චිත්‍රපටියක් බලනවා වගේ තමයි. පෙනෙනවා ඒ පෙනෙන දේ තමයි අපිට මනෝවිද්‍යාවට අහු වෙලා තියෙන්නේ. පෙනෙන දේ ඇතුලේ හේතු නැහැ සම්පූර්ණ ශුන්‍යතාවයක් දෙවන එක අපිට පිනෙනකම හදාගෙන පිනෙන දෙයකයි අපි හිතලා කියන්නේ මිසක බහැර දෙයකට අපි හිතලා කියනවා නෙවෙයි. එතකොට මම කටයුතු කළා කියන්නේ මං එක්කම විතරයි. දෙවෙනෙක් නෑ. මට පෙනෙන ඇහෙන දෙයට මම හිතින් කින්කින් කළා. බහැර රූපයක් එක්ක සද්දයක් එක්ක මං ගනුදෙනු කළා නෑ. බහැර රූපේ උපකාර වෙලා තියෙන්නේ ඇහැ උපකාර වෙලා තියෙන්නේ හිත උපකාර වෙලා තියෙන්නේ මොකටද මට වස්තුවක් පෙනෙන්න පෙනෙනකොට මොකද කරන්න තියෙන්නේ පෙනෙන දේ මම මනෝවිද්‍යාවෙ විඳලා තියෙනවා විස්තර කර කර විඳිනවා ලස්සන උද්‍යානයක් නේද ලස්සන කුරුල්ලෙක් නේද ලස්සන ගහක් නේද කියලා විස්තර කර කර විඳිනවා පෙනෙන දේ හදන්නේ හේතු ටික නැති වෙනකොට පිළිඳින්නේ නැති වෙනවා. මේක දකිනකොට තියෙන වටිනාකම තමයි ඕගොල්ලෝ කවදාවත් දකින්න ඉස්සලේ වස්තුව තිබ්බ නෙමෙයි වෙනවා. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානය නිසා රූපයක් පේනවා පේන දෙයයි හිතලා කියන්නේ කිව්වහම තිබුණු දෙයක් දැක්කා වෙන්නේ නැහැ. මේ හේතු ටික නිසා උපදවාගත්ත දේ දැක්කේ. ඇහැ රූප චක්කු විඥානේ නැති වෙනකොටම පෙනෙන්නේ නැති වෙනවා කියලා පේනවා. එතකොට දැකපු දේ තියෙනවා කියන ඉතුරු වෙන්නේ නැහැ. නමුත් රූපයක් දැක්කහම තියෙන දෝෂ ඔය ඇත්ත නොදක මෙන්න රූපය කියලා බැලුවාම තියෙන දෝෂය තමයි මම දකින්න ඉස්සෙල්ලා මේක තිබ්බ දෙයක තමයි දකින්නේ. පැත්තකට ගියාම මම දැකපු රුපියල් අතර තියෙනවා කියලා මායයට එන්න නිමිති හිතෙනවා. ඒ නිසා හැම වෙලාවෙම හේතුඵල ධහම ඇත්ත ඇති හැටි බලන්න. විපල්ලාසයි කියනවා මොකක්ද? ඔළුව යටට දාලා කකුල් උඩට දාලා මෙහෙමයි හිතගන්නේ කියලා කිව්වහම ඔකට කියනවා වැරදි යෝක විපල්ලාසයි කියනවා. ලෝකේ කරන්නේ ඒක. තේනදී යටට දාලා ඇහැ රූපයක් වුණේ උඩට දාලා තේන්නේ රූපේ මේ ඇහැට හිතට ඒ කියනවා. තේනවා කියන සිද්ධිය යටට දාලා. ඇහෙනවා ඵලයේ යටට දාලා හේතු උඩට දානවා. ඇහෙන්නේ ශබ්ද මේ කනට මේ සෝත විඥාණයට කියනවා. නමුත් ওই මට්ටමට කියන විපල්ලාස විපරිතය සංඥාව කියලා. නිවර්දි දෘෂ්ටිය කියනවා මොකද්ද? ලෝක කකුල් දෙකෙන් හිතගෙන ඔළුව උඩින් තියාගෙන ඉන්නවා. මේකට හිතගෙන ඉන්නවා කියනවා ආ ඒක හරියට. ඒක තමයි හරිය. එතකොට හේතු ටික යට ඵලයේ උඩ. ඵලය ඇතුළේ නැහැ. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන නිසා පෙනෙනවා. හැබැයි පෙනෙන ඇහැ රූප චක්කු විඥාන තුරු පෙනෙන එක නැතිව. පෙනෙන දේ තමයි හිතන්න කියන්න කරන්න උපකාර වෙලා තියෙන්නේ වුණාම ඇහැ රූප චක්කු විඥාන හම්බ වෙන්නේම නැහැ. නේ? ඔක තමයි ඇත්ත. ඔක තමයි මට කියලා දෙන්න ඕනේ දර්ශනය. ඔකට කියනවා සෝපදේශ නිබ්බානක. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ දර්ශනේ දැනගත්තට පස්සේ ඔයගලන්ට හම්බ වෙනවා වැඩක්. මොකක්ද? ආශ්‍රයක් කරගන්න. ඒ තමයි අපි මලක් වහන පූජා කළා ප්‍රාර්ථනා කරන ආශ්‍රයක් යාවම ආශ්‍රයක් කරගන්න. නැත්ද? මේක කමතහනක් ඇටියට කෙනෙක් ඉගෙනගෙන තනියම කළ එකට ගියත් පහත් වෙලා යන්න පුළුවන්. එයාම දන්නවා ආශ්‍රයය ගැන. දැන් කරන්න තියෙන වැඩේ තමයි ඔගොල්ලෝ දන්නවා හරිම ඇත්ත. ලෝකය පේනකොටම රූපේ කියලා ඉන්නකොට ලෝකය ඇහෙනකොටම ශබ්දේ කියලා ඉන්නකොට ගන්ධේ රසය කියලා ඉන්නකොට ඔගොල්ලෝ දැන් ඇත්ත අහගෙන තියෙනවා මොකද්ද? ඇයි රූපය චක්කුයි නෑ නිසා පේනවා පෙනෙන එකට වැය වෙලා දැන් ඇහැ රූප චක්ක විඥානේ හේතු ටික නැති නෝ නැති වෙනවා. ඒක ඇත්ත දන්නවා. ඕගොල්ලෝ දන්නවා මේ ඇත්ත නොදන්නා කම නිසා නොදන්නා කාලේ අවිද්‍යාව නිසා පේන්නේ රූපේ කියලා පේනදී ඇතුළට ගිහිල්ලා ඒ රූපය රන් රිදී මුතු මැණි දේවල් දේවල් ඥාන වාහන කියලා අසුරු කළ හුරුවක් ඔයගලගේ මනසේ තියෙනවා. ඔබට කියනවා කාම ආශ්‍රය කියලා. මේ පේනකොටම මේ ස්ත්‍රිය පුරුෂය පොඩි ළමයි ලොකු අය දුව පුතා අම්මා තාත්තා කියලා මේ තියෙන දේ ඇතුලේ රූපය පුද්ගල භාවයෙන් අසුරු කළ හුරුවක් වෙනවා. ඔබට කියනවා දික්ක ආශ්‍රය කියලා. මේ ඇත්ත නොදන්නාකම නිසා මේ පේන රූපේ කියලා රැවටිලා පෙනෙන දේ ඇතුළේ මූදු තියෙනවා, ගංගා තියෙනවා, ගස් කුලම් තියෙනවා, වැව් පොකුණු තියෙනවා කියලා බාහිර ලෝකයක් තියෙනවා කියලා අසුර කළ හුරුවක් තියෙන බව ආශ්‍රය. ඔන්න ආශ්‍රව ටික බලවත්. මේ දර්ශන දුබලයි. දැන් ඕගොල්ලන්ට හොඳ සීයක් උසහායක් ගන්න මොකද ආශ්‍රයක් කියලා. ආශ්‍රව නැති වෙන්නේ මොකද අවිද්‍යාව නැති වෙනවා. ඒ කියන්නේ මෙහෙම දකිනකොටම වෙනද පුරුද්දක රූපේ කියලා බලපු ගමන් අර හුරු ටික ඔක්කොම ඔළුවට පැටවිලා මේක ඇතුළ ඇත්තම වෙනවා අය හොයතන්දවත් දෙයක් නැහැ. ඔයගලන්ට හොඳ සීලයක් හොඳ උත්සාහයක් හොඳ නුවණක් යොදන්නම වෙනවා මේකට. දැන් තමයි සතිපට්ඨානය අවශ්‍ය. සමාධිය කියන්නේ. ඇහැ රූප චක්කු විඥානය නිසා මේ රූපයක් පෙනෙනවා මම පෙනෙන කීක හිතනවා කරන කියනවා කරනවා නෙමෙයි කියලා අග්ගල පෙන්වනවා. පෙන්නපු ගමන් මේ පෙනෙන සිද්ධිය ඇතුළට යන්න බෑ අපිට. දොරක් නෑ. අර ওই විදිහට හිත හිත පෙනෙන සිද්ධිය ඇතුළේ රූප හැටියට අරගෙන පුද්ගලය හැටියට, ජීවල් දරවල හැටියට, ආනවාහන හැටියට ඇතුළු කළ උරුම ගවන්න ඕනේ. රහතන් වහන්සේ කියලා කියන්නේ ආශ්‍රයක් නෑ. ඒම හුරු නෑ. මොකද මේ ඇත්ත හොඳට භාවිත වෙලා ඇත්ත එළපදිනවා. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන නිසා පෙනෙන රූපයක් පෙනෙනවා. හේතු ටික නැති වුණොත් පෙනෙනකම නැති වෙනවා කියලා දකිනවා. දකිනකොට මේ සිද්ධිය ඇතුලේ දේවල් දේවල් යාන වාහන ඉදකලන් දක්පු හුරු දෙවිලා. පුද්ගලයේ සත්‍යෝ තමන් අත්පය මූණ ඇසුරු කරපු හුරු බැවිලා. මෝද ගංගා වැව් පොකුණු දැකපු හුරු බැවිලා. මේකෙන්ට තමයි ශෝපදිසක නිබ්බාන කියන්නේ. උපදිශේෂයක් තියෙනවා. මේ ස්කන්ධ ටික නිසා පිළිනවා කියන ධර්මතාවයක් තියෙන උච්චරමයි. හැබැයි යාත ලෝකෙට තියෙන සියලු සංයෝජන දේවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුකුත් නැහැ. පුද්ගලයේ සත්‍ය මහලුවය බාලය ලදුරෝ ගෑනු මිනිස් මොකොත් නැසින්නේ මෝදු ගංගා වැව් පොකුණු මොකොත් නැසින්නේ තමන්ට තියෙන සිද්ධිය පේනවා කියන සිද්ධිය හේතු ටික නිසා රූපයක් පේනවා හේතු නැති විට පෙනෙනකම නැති වෙනවා එච්චරයි අන්න අර වැසුරු කරපු හොරු ටික එතකොට ඉවරයි ඔක තමයි ඔයගලන් ළඟන ටාස්ක් එක ඉලක්කමත මොකක්ද මේ දර්ශනේ බහල්තා ප්‍රතිපේ පේන දේ රූපේ කියලා රැවට් මේ ආශ්‍රය වෙනවා. රූපේ කියලා බලන මෙහෙම පෙනෙනකොට රූපේ කියලා ඔයගොල්ලෝ බැලුවා නම් බැලුවේ මෙන්න මේ ඇත්ත නොදන්නාකම නිසා. රූපේ කියලා බලපු පමණක් ඇති මේ ජීවිතේ අනන්ත සංසාරේ නම් ඇතුළු කරපු කුණු කන්දල් ටික ඔක්කොම ගන්න මේක මත වැටේ. ඔයාලට හොඳ සිහියක් තියෙන්නට ඕනේ ශබ්ද අහනකොට කනයි ශබ්දයේ සෝත විඥාන නිසා ඇහෙනවා ඇහෙන දෙයට බයින්න තුනක් කරන්න ඇහෙන දෙයට බල්ලෙක් ඇදවුවා ළමෙක් කඳනවා ලස්සන සිංදුවක් මට ඇහෙන දෙයක් ඔයගොල්ලන්ට ඇහෙන ඇහෙන දෙක නම් කරන්න ප්‍රශ්නයක් නැහැ ලෝකයා කතා කරන ඕන දෙක නම්බර දෙකේ සිංදුවක් හරි ලස්සන හැබැයි ඇහෙන දෙයයි මේ කියන්නේ. කන ශබ්දේ සෝත විඤ්ඤාණය නැති වෙනකොට ඇහෙනකම නැති වෙනවා. ඔය සිද්ධිය නොදන්නා අවිද්‍යාව නිසා එහෙනකොටම බල්ලු කෑ ගහන ශබ්දය, මිනිස්සු බයින ශබ්දය, වාහනේන ශබ්දය, ලස්සන සින්දු, නරක වචන ওই වගේ දේවල් ගුඩේ තියෙනවා කියලා හොරුවක් තියෙනවා. මේ කන ශබ්දේ සෝත විඥාන නිසා ඇහෙනවා. හේතු ටික නැති වෙනවා නැති වෙනවා කියලා බලන්න. බලනකොට ඔගලන්ට ප්‍රියමනාප බඩු භාණ්ඩවල දීනා ශබ්ද වෙලක්ද ශබ්ද ඔක්කොම අතහැරෙන සත්තුන්ගේ මිනිස්සුන්ගේ ආත්මීය දේවල් වල ශබ්ද ඇහෙනවා මූදු ගංගා වැව් හුළඟට හෙලවෙනවා හරි ලස්සනට නටන ශබ්ද ඇහෙන එක නතර වෙනවා තමන් තුලම නතර වෙනවා හේතු ටික නිසා හටගන්න ඇති වෙනවා රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝකයට හම්බෙන්නේ ඒ ඔක්කොගෙම හම්බෙන්නේ එවැනි විච මනසක්ද යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධයෙන් ලෝකම් යම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තන හටගත්ත දෙයට හිතින් කින් කින් කරනවා හිත නිරුද්ධව නිරුද්ධ කරනවා ඔන්නෝතෙන් ආවහම එයාට කියනවා මොකක් මහා පුරුෂයෙක් කියලා එයා කලේ එක දෙයයි අන්ත දෙක ඇසුරු කරන්නේ නැතුව විඥාන මාර්ගය. දකින්නවා අහනවා දැනනවා දැනගන්නවා කියන තැනක සිය පිහිටපු විතරයි. එයා කවදාවත් ආධ්‍යාත්මික ආයතනට බාහිර ආයතනට දෙන්නේ නැහැ. රහතන් වහන්සේ කියන පටිපදන ස්කන්ධය කාර්යය කරන්නේ. ඒක නිදිලා හිටකනේ. අන්න යාම තෘෂ්ණාව නැමැති සිද්ධමිය අවබෝධ කරගත් හින්ද මහ පුරුෂයා කියනවා. එහෙනම් මහ පුරුෂයෙක් වෙන්න හික්මනවා නම් මහ පුරුෂයෙක් වෙන්න හික්මන කෙනා ට්‍රේනින් වෙන කෙනා ඒ කියන ශ්‍රේත කියලා. වෛද්‍ය විද්‍යාවේ ඕනම එකක පුහුණු වෙන කෙනෙකුට කියන ශිෂ්‍ය කියලානේ හැබැයි පුහුණු වුණාට පස්සේ පුහුණු වෙලා ඉවරයි. එතකොට එයා ડોක්ටර් හරි නැත්නම් ඒ විශේෂලක. ඒ වගේ මේ දර්ශනය කුෂ්ණාව දුරු කරන්න හුරු වෙන කෙනා ශේක. මේ අන්ත දෙකට යන්නේ නැතුව හුරු වෙනවා. අර ડોක්ටර් සිග්නල් ඉවරයි. අශේක කියනවා. ඉතින් අශේක වෙන්නේ නිකම්ම කෙනෙක් නෙමෙයි ඒ ශේෂ්ත්‍රය හික්මෙන්ට ගත්ත හික්මෙන්ට උත්සාහවත් වෙන හික්මෙන කෙනෙක් නේ එහෙනම් අපිටත් තියෙන වැඩ මොකක්ද මෙන්න මේ ආශ්‍රය කරගන්න මෙන්න මේ දර්ශනය පුන පුනම ගන්නවා න්‍යායන් කියන කෙනෙකුට දුක දැකලා දුක ඇති වීම දැකලා දුක නැති වීම දැකලා මාර්ගයේ කෙනෙකුට එයා එන්නේ මේ න්‍යායය. දැන් අපි සක්කාය ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක් බාහිර ආයතන එක්කන්තයක් විඥාන මධ්‍යය කියලා දැකලා මේ දර්ශනයට ආව වගේ මාර්ග ගොඩක් නෑ න්‍යායන් තියෙන්න පුළුවන් රූපය දැක රූප සමුදය දැක රූප නිරෝධය දැක රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියපු ගමන් මෙන්න මෙහෙම ඉන්න කියලා රූපය අතහැරෙනවා රූප විස්තර කරන්න පුළුවන් රූප සමුදය විස්තර කරන්න පුළුවන් රූපේ නිරුද්ධ වුණු නිරෝධයක් විස්තර කරනකොට ඒ රූප නිරෝධය සාක්ෂාත් වෙනවා. මෙන්න මෙහෙම හිතියොත් කියලා මෙතන කරන්න පුළුවන්. මාර්ගය එකයි. ඉක්මනට කියන දේ එකයි. එතකොට ඔන්නෝය තන ඉන්නකොට ඔකට කියනවා ක්‍රියාශක්තිය කියන කියලා. කැටකොල්ල දුපමාවෙන් කියන්නේ කැටකුරුලට නුසුදුසු තැන හිටපෙන් දැන උගසට හොනේ. ඒ වගේ භික්ෂුවට නුසුදුසු තැන මොකද? ප්‍රියෝ මధుරු ඇහැට පෙනෙන රූප, කාණ්ඩ ඇහෙන ශබ්ද, නාසයෙන් දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කායට දැනෙන පොට්ටබ්බ, හිතට දැනෙන ධර්මාරම්. ඕක තමයි නුසුදුසු නේ. ඔකේ කියන්නේ මොකද වෙන්නේ? නුසුදුසු තැන කියන්නේ කැටකුරුලා උගසට හොනවද මාරයට අහු වෙනවා. ඒක මහන්නේ ඔබ නොසුදුසු කරන ඔබ සුදුසු කරන මොකක්ද පියාසතු ඉඩම කිව්වා මෙන්න මේක තමයි පියාසතු ඉඩම මේ දර්ශනය සතිපට්ඨානට පයයි මේ ලෝකොත් එකයි සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ නිවර්ණ පබ්දේ ආයතන පබ්දේ බුද්ධංග පබ්දේ චතුසත්‍ය පබ්දේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍යෙට මෙහෙ කරන එක මේක කියන්නේ මොකද මේ සතිපට්ඨාන දික්කසිත මුත විඤ්ඤාත කියන මේ ටිකේ ජීවත් වෙනවා කියන එක තමයි පියාසතු විදන. ඔතන හිතේ මාර්ගයට අහු වෙන්නේ. මුලා තව කර්මක ආපති මේ සිද්ධිය ටිකක් ගැඹුරු තව ටිකක් හිතලා කර්ම කාරණා බලන්න. මෙන්න මෙතන තමයි අපි හැම කෙනෙක් ගාව හැමදාම පැවතුන හැමදාම පවතින ඇත්තක්. ඒක ලෝකෙ කිසි කෙනෙක් දකින්නේ ලෝකයා දැක්කොත් අසුරු කරන්නේම රූපේ. ලෝකයා අසුරු කරන්නේම ශබ්දේ. ලෝකයා අසුරු කරන්නේම ගන්ධේ. රස ස්පර්ශ. රහතන් වහන්සේ පිවිසේක තුනේ ඒ ලෝකයා පරිහරණය කරන රූපේ යටට දැම්මා. ඒ රූපය ඇහැට ගැටෙනවා ඇහැ රූප ගැටෙනවා හිත ඊට අනුගත උපන්න. එහෙම පේනවා. පේන දෙයම තහුවෙන්නේ. ඊළඟට රූපිය ඇත්තම ඇත්ත. බුදුදහම කියන්නේ සත්‍ය අවබෝධය. ඇත්ත ඇත්තේ දකින කම. වෙන හදපු දෙයක්වත් බුදුජාන විශ්ව දෙයක්වත් කොහොමවත් තියෙන එකක්වත් නෙමෙයි. හැමදාම අපිට පවතින පවතින ඇත්ත. අනේ සත්‍ය අවබෝධ කරගත්ත පමණකින් එයා දුකෙන් නිදහස් වෙනවා. ඒ නිසා මට පින්න ස්වාමීන් වහන්සේට මතක් කරන් දෙන්න මොකදද? ඒ නිසා තාපරෝකාරණ දලකලාර ගන්න ඕනේ. මේකට ආදේශ කරගන්න. මම අපවරයි. ඒ කාන්තේ මේ ජීවිතේම උසාවත් වුණු සියලු කෙලෙස් නැසලා අනාස්ව චේතු විමුක්තිය ප්‍රත්‍යාව විමුක්තිය මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න පුළුවන් ගොඩාක් කල් නෙමෙයි මේ ධර්මයේ ಗುಣ ටිකක් තමයි සම්දිත්තිකයි මෙලෝදී විපාක දෙන අකාලිකයි ගොඩාක් කල් යන්නේ ඒපස්සිකයි මේ එන්න මේ ඇවිල්ලා බලන්න ඕන නම් කියලා මේ ශාසනය නෙමෙයි පඤ්ඤිතීර්ථක පිරිවැජ්ජෙකුට උනා. ඔයා දැකපු දෙයට හිතලා කියලා කරලා තියෙනවද? රූපෙට හිතලා කියලා කරලා තියෙනවද? ඔයාට ඇහෙන දෙයට හිතලා කියලා කරලා තියෙනවද? ශබ්දෙට හිතලා තියෙනවද? දෙක තර්ක කරලා පෙන්වන්න පුළුවන්. මේ ඉන්න මේ ඇවිල්ලා කියලා පෙන්වන්න පුළුවන්. තමන් තුළින් උපදවා ගන්නවා. නුවණට කෙනා තම තමන් කෙරෙහිලා ගත යුතුයි. මම එක දැක්ක කියලා ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. මම මං කෙරේ දකින්නට ඕනේ. එතකොට මම ඉන්නේ බඹයක් වගේ ශරීරය තුල ලෝකයක්. ලෝකයක් ලෝකයක් ඇතිවීමක් නැතිවීමක් බඹයක් වගේ ශරීරය. ඒ ඈ රූප චක්කු විඥාන නිසා මට පෙනෙනකම ආදා ගන්නවා පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා. හේතු ටික නැතිනම් මට පෙනෙන දෙයක් නැති වෙනවා. ආය බහැර සංවේදනයක් එකම නිකම් දෙනවා. මේ කිව්වට වඩා 10000 ගුණයකින් නිවන් ධර්ම දිවෙනකොට මේක අර්ථ රසය නැතු වෙනවා. හොඳට පැහැදිලි වෙන මොනතරම් ඇත්තද ඕගොල්ලෝ පිළිගන්නේ බුදුහාමුදුරු දේශනා කළ නිසා නෙමෙයි අනේ මේක මොනතරම් ඇත්තද කියලා තමන්ම දකින්න ඒ වගේම මේ ලෝකයේ විදින සියලු දුකෙන් නිදහස් වෙච්ච සා සුවේ දැනෙනවා ඒ මේ පේන සිද්ධිය ඇතුළේ දේවල් දුරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් රන් රිදී ගහ ගන්නවා බැන ගන්නවා මරා ගන්නවා පිළිපාරවල කඩුපාරවල පිනිසුපාරවල නිඳා අපහාස එතකොට වංචා කරනවා අසාධාරණකම් මේ ඔක්කොම ටික තියෙන මේක ඇතුළේ. ඒ එකක්වත් නැහැ මේ දර්ශනේ. සීති භූතෝස්මිනෙද මෙලොවදීම නිවිලස සිඳන. ඉතින් ඒ සඳහා මේ ජීවිතයේ දෙන තුන් ස්වාමීන් වහන්සේලාට මේ සියලු දුක් අවසන් කරන ඒ උතුම් ධර්ම අවබෝධ කරගන්න ශක්තිය දරුණ වේවා මේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝ රත්නයේ මගේමයි කියන අදහස් ඇතු වචන ටික නොකියුවත් ක්‍රියාව තුළින් තුනුරුවන් සැඟවෙන තැන් පිහිට තැන් කරගෙන තුනුරුවන් කෙරේ විශ්වාසය තබාගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කළා මහ කුසලය සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයෙන් මේ පින්මුතුන්වත් මේ පින්මුතුන්ගේ වල්දුවන් රැකිරක්ෂා දිස්ත්‍රික්කයට අධිප්‍රේතු ශාසන මාමුකේෂ්ඨ කරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන දිවිපතන බෝධික මුතුන් වන සනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සම්පදං